හොඳයි එහෙනම් අද දවසෙත් අපි පැය දෙකමාරක් විතර ධර්ම දේශනාව සහ සාකච්ඡාව කළා. ඉතින් අද දවසෙත් හැමෝටම ප්‍රයෝජනවත් වෙන ගොඩාක් වටින ප්‍රායෝගික දහම් ගැටලු විමසුවා. ඉතින් මම නැවතත් සිහිපත් කරන්නේ අර සමහර අය අහලා තිබිච්ච ප්‍රශ්න ඒවා අපි හැල්ලුවට ලක් කරනව නෙමෙයි. ඒ කියන්නේ Tamanට තියෙන ගැටලුව ඒක අපට ලොකුයි පොඩි කියලා එක එක්කෙනාට හැඟෙන්න පුළුවන්. නමුත් ඒක Tamanට ගැටලුවක් නිසා නේ අහන්නේ. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්නයක් ඇසීම වරදක් නෙමෙයි. හැබැයි දැන් අපිට මේ යොදා ගන්න පුළුවන් කාල වේලාව සීමිතයි විවිධ රටවල එකතු වෙලා සම්බන්ධ වෙනවා ඒගොල්ලන්ට නිදි මරාගෙන ඉතින් අර හැමෝටම ප්‍රයෝජනවත් කාරණයක් අහනවා නම් මේ වගේ තැනකදී ගොඩක් වටිනවා ඒක Tamanටත් අනිත් අයටත් දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ගොඩාක් දෙනා අපිත් එක්කලා කියන කාරණයක් තමයි දේශනාව වගේම සාකච්ඡාවටත් අපි ඉන්නේ ඒවෙන් ගොඩක් අපිට තියෙන ප්‍රශ්නත් මතුවෙනවා. එතකොට ගොඩක් ඒක ප්‍රයෝජනවත් වෙනවා කියලා. දැන් අද වුණත් අපි ධර්ම දේශනාව විවර කරයි කියලා ගොඩක් අය ඉවත් උනේ නැහැ. සාකච්ඡාවත් ඉවර වෙනකන් තවමත් සෑහෙන පිරිසක් රැඳිලා ඉන්නවා. එතකොට එහෙම ඉන්නේ ඒගොල්ලන්ටත් වැදගත් වෙන කාරණා කතා කරන නිසා. ඉතින් ඒ නිසා අර ප්‍රශ්න අහනකොට මේ තමන් මුල් මුල් කාරණා අහලා නැතිනම් ඒවා දැන් අපේ YouTube එකට ගිහිල්ලත් පුළුවන්. එතකොට අරුණ මනතුංග මහත්මයා නිතරම ධම්ම යාත්‍රායකට යොමු කරන ධම්සර වෙබ් අඩවියේ තියෙන ඒ වැඩසටහන් ඊටාම ක්‍රමානුකූලව එතුමා ඒවා පෙළ ගස්සලා සකස් කරලා දාලා තිනවා. ඒ නිසා ඒවට සම්බන්ධ වෙලා තරණ දේශනා මූලික වශයෙන් ටිකක් අහන්න අහලා දැනුම ඇති කරගන්න ඇති කරගන්න එතකොට ගොඩක් ගැටලු විසඳෙනවා ඊට පස්සේ අපිට මේ තවත් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන් අර මම ගොඩක් අගය කරනවා හැමතිස්සෙම ප්‍රායෝගිකව තමන් පුරුදු පුහුණු කරන කාරණා සම්බන්ධ ප්‍රශ්න අහනවා නම් උගාක් දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙනවා ඉතින් ඒ නිසා මේ සමහර ප්‍රශ්න අපිට මේ ඒවා ගැන අවධානය යොමු කරන්න කාල වේලාවක් නැති වෙනවා සමහර වෙලාවට අර මේ අර වගේ අපි කලින් කියාපු කාරණා නැවත නැවත අහනකොට අපිට ඒකම ආයෙ කතා කර කර ඉන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා මේ බඳු තැන්වලදී මම සිහිපත් කරන්න මේ මේ දේශනා අහන්න කියලා. ඉතින් ඒකට මේ හිත දුර්වල කරගන්න එපා. මේ Tamanට අත්‍යවශ්‍ය දේවල් අහුවට කමක් නැහැ. හැබැයි අර ප්‍රායෝගික පැත්ත ගැන ගොඩක් අහනවා නම් ගොඩක් වටිනවා. මොකද අනිත් ඒවා අපිට පොතපතින් උනත් දැනගන්න පුළුවන්. දැන් අර දෙවියන්ට බණ අහන්න පුළුවන්ද? ඒ වගේ කාරණා ඉතින් අපිට නිතර ධර්ම දේශනා වලින් ඇහෙන අන්තර්ජාලයට ගියත් දැනගන්න පුළුවන් ත්‍රිවිධ පොත පතක් ගත්තත් කියව ගන්න පුළුවන් රේරුකාණ මහානායක හරන් පොතක් ගත්තත් පැහැදිලි කර ගන්න පුළුවන් මේ වගේ සුලභ කාරණා. ඉතින් ඒකට අපි නිකන් ධර්ම සාකච්ඡාවක කාලය නාස්ති කරන්න ඕනේ. මොකද ඒව අපිට පොතපතින් දැනගන්න පුළුවන් සාමාන්‍ය තොරතුරු. ඉතින් අපි ධර්ම සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අර පොතපතකින් අපිට ගන්න පහසු නැති ප්‍රායෝගිකව මේ ධර්මකාරණ අපේ ජීවිතයට එකතු කර ගැනීම සම්බන්ධව තියෙන කරුණු. ඉතින් ඒකෙන්දී අපිට මේ අභිධර්ම කාරණා වැදගත් වෙන නිසා තමයි අපි මේ අභිධර්මයේ මූලික කරුණු කියන මේ දේශනා පෙළ ආරම්භ කළේ. ඒවා න්‍යායාත්මක කරුණු වුණාට හැමතිස්සෙම අපිට ධර්මයේ පුහුණු කරද්දී ඒවා වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන හැටියට බොහොම මෙත් සිතින් හැමදෙනාටම සිහිපත් කරනවා. ඉතින් අද දවසෙත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ ගිහි පින්වත් හැමදෙනාම මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ධර්ම සාකච්ඡා කිරීම තුළින් ජනිත කරගත් සියලු කුසල් දෙවියන් සතුටින් අනුමෝදන් වෙත්වා මේ පරලෝකීය ඥාතීනොත් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැමදෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම දරුවන් සමග. සාදු සාදු සාදු. අප සියලු දෙනාගේ හිතසුව පිණිස, අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පැය දෙකමාරකටත් අධික කාලයක් අපට ධර්ම දේශනා ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය. පතන්නව කාලයකදී පතන්නව බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා. සාදු සාදු සාදු අවසරයි.